හතරවෙනි ශ්‍රේෂ්ඨ මරණය පින්වතුනේ මේ සතර අපායෙන් මිදුණ කෙනාගේ මරණය. ඒ කියන්නේ සෝවාන් ඵලයට පරිණත කෙනාගේ මරණය. එයා තුල කාමරාග පිටික තියෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ධර්මතාවයන් එයාගේ නිෂය වෙලා. කාමරාග පිටික ධර්මයන් තියෙන නිසාම ලෝකනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා උපරිම ආත්ම භාව හතක් මේ භවයේ සැරිසරනවා කියලා. අටවෙනි ආත්ම භාවයක් එයාට නැහැ. මේ උපරිම ආත්ම භාව හතක් මේ භවයේ සැරිසරන සෝවාන් පින්වතාගේ මරණය තමයි මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨ හතරවෙනි මරණය. ඒ මරණය කියන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි. පස්වෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි පින්වතුනි මේ සද්ධාන්සාරී ධම්මාන්සාරී කියන පුද්ගලයන් දෙදෙනාගේ මරණය. සද්ධාන්සාරී ධම්මාන්සාරී කියලා උතුමා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යමෙක් සෝවාන් ඵලයට පත් වුණායි කියලා කියන්නේ. එයා තුළ සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියනා වූ මේ ඉන්ද්‍රිය ධර්මයන් සමය සමව වැඩුණායි කියන කාරණය. යමෙක්ගේ ජීවිතය තුළ සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සමව වැඩෙනකොට එයා සෝවාන් ඵලයටපත් වෙනවා. නමුත් මේ ධම්මානුසාරී සද්ධානුසාරී කියන පුද්ගලයන් දෙදෙනා සෝවාන් මාර්ගයේ ඉන්න පුද්ගලයන් දෙදෙනා මේ ඉන්ද්‍රිය ධර්මයන් සමව වැඩිලා නැහැ. සද්ධාන්සාරී කියන පින්වතාගේ සද්ධාව පැත්ත වැඩිලා තියෙනවා ප්‍රඥාව පැත්ත වැඩිලා අඩුයි. ඒ නිසා සමබර වෙලා නැහැ ඉන්ද්‍රියයන්. ධම්මානුසාරයේ කියන පුද්ගලයා තුල ධර්ම දැරීම පිළිබඳ ධර්මය පිළිබඳ හොඳ දැක්මක් තියෙනවා. නමුත් එයාට ප්‍රඥාව පිළිබඳ සද්ධාව පිළිබඳ ගැටලු තියෙනවා. ඒ වහින්නයි. මෙන්න මේ පුද්ගලයන් දෙදෙනා සද්ධානුසාරී ධම්මානුසාරී කියලා ලෝකුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ පුද්ගලයන් දෙදෙනාගේ මරණය තමයි මේ සෝවාන් මාර්ගය තුල ඉන්න පුද්ගලයන් දෙදෙනාගේ මරණය තමයි මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨ පස්වෙනි මරණය. ඒ පස්වෙනි මරණය මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පමණයි තියෙන්නේ. වෙන යම් ධර්ම කාරණුකේ මේ මරණයක් නැහැ. ඒ නිසා පින්වතුනි දැන් මම මුලින් සඳහන් කළා අපි ශ්‍රේෂ්ඨ උපතක් ලබා ගත්තායි කියන කාරණය. ඒ ශ්‍රේෂ්ඨ උපත අපි ශේෂ්ඨ මරණ පහෙන් එකක් කරා අරගෙන යන්න දක්ෂ වෙන්න ඕනේ. ඒක දක්ෂ වුණොත් තමයි අපි මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් අර්ථයක් ප්‍රයෝජනයක් ගන්නයි කියන කාරණය සකස් වෙනවා. නමුත් ඔබ කල්පනා කරන්න ඕනේ ගිය ජීවිතේදී ඔබලා හැම කෙනෙක්ම දක්ෂ වුණා. මේ කියන්නා වූ මරණ පහෙන් එකක් ලබා ගන්න. ඒ කියන්නේ සද්ධාන්සාරී ධම්මාන්සාරී කියන ආ වූ පුද්ගලයන් දෙදෙනා අතර ඉඳගෙන ගිය ජීවිතයේ ඔබලා ජීවිතය අවසන් කරන්න දක්ෂ වෙලා තියෙනවා. ඒ දක්ෂභාවය ලැබුණ නිසායි මේ ජීවිතයේ මේ සම්මා දිට්ඨියට පත්වෙච්ච මෞකසක් අපිට ලැබුණේ. මේ සද්ධර්මයේ රැකවරණය අපිට ලැබුණේ. ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන පින්වතුන්ලා බවට පින්වතුන්ලාපත් වුණා. ඒ නිසා ඒ Taman තුල තිබුණා වූ දක්ෂභාවය ගිය ජීවිතයේ තිබුණා වූ දක්ෂභාවය අපි මේ ජීවිතය තුල මෝහත් කරගෙන තව ඉස්සරහට යන්න දක්ෂ වෙන්න ඕනේ. මොකද ගිය ජීවිතේ තරම් අවස්ථා අඩුයි මේ ජීවිතේ අපිට. මොකද මෙතන ඉන්නවා නම් අවුරුදු 50ක වයස කෙනෙක් ඒ කෙනා ගිය ජීවිතේ මිනිස්සෙක් නම් ඒ කියන්නේ යා ගිය ජීවිතේ මරණයටපත් වෙන අවසාන කාලවල වල අද වගේ සංකීර්ණ සමාජයක් නෙමෙයි තිබුණේ මේක අවුරුදු 50කට ඉස්සෙල්ල. බොහොම නිහඬ සමාජයක් තිබුණේ. මිනිස්යාට තිබුණා වූ සම්පත් බොහොම සීමිතයි. ඒ සීමිත සම්පත් වලින් තෘප්තිමත් ජීවිතයක් ඉදා මිනිස්සය ගත කළා. ගොඩාක් වුවමනාවන්, ගොඩාක් අවශ්‍යතාවන්, ගොඩාක් කෙලෙස් ධර්මයන් ඉදා තිබෙන්නේ නැහැ. ලද දේ කුෂි කර්මයෙන් ගොවිතැනක් කරලා බොහොම නිහඬ ජීවිතයක් තමයි මීට අවුරුදු 50කට ඉස්සෙල්ලා අපි ගත කළේ. ඒ නිසා මැරෙන වෙලාවේ අපිට සකස් කරගන්න ගොඩාක් තෘෂ්ණාවෙන් හැදෙන උපාදානයන් තිබ්බේ නැහැ. ගොඩාක් දේවල් රැස් කරගෙන හිටියේ නැහැ. නමුත් පින්වතුනි මේ මොහොතේ මේ සංකීර්ණ සමාජය තුළ අපිට එදාට වඩා ගොඩක් අපහසුතාවයන් තියෙනවා අපි දරුවේ ජීවිතයට ලබා නොගත්තොත්. ගොඩාක් සංකීර්ණ ජීවිත අපිට ලැබිලා තියෙනවා. ගොඩාක් දේවල් අපි අයිති කරගෙන තියෙනවා. ගොඩාක් දේවල් අපි අයිති කරගන්න සැලසුම් කරනවා උත්සාහ කරනවා හැම නිමේෂෙකම. ගොඩාක් දේවල් කෙරෙහි අපි තෘෂ්ණාවෙන් බැඳිලා තියෙනවා. ඒ නිසා අපි හිතන්න ඕනේ ගිය ජීවිතේ අපිට නිදහසේ ඇස් දෙක පියාගන්න පුළුවන්කම ලැබුණා. මේ ජීවිතේ ධර්මයේ තුල අපිට හිතේ නැත්නම් ලේසියෙන් පහසුවෙන් ඇස් දෙක පියාගන්න අපිට පුළුවන් කමක් නැහැ. මොකද උපාදාන පත්‍ය භවෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. උපාදානයේ භවයේ සකස් කරලා දෙනවා. නිසා අපේ මේ මොහොතේ අපේ ජීවිතය අපි ගොඩාක් දේවල් උපාදානය කරගෙනයි ජීවත් වෙන්නේ. ඒතර උපාදානය කියන දේ සකස් වෙන්නේ තෘෂ්ණාව නිසා. තෘෂ්ණාපච්චය උපාදාන. අපි දරුවන් කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳිලා. ඉඩකඩම් ගේ දොර කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳිලා. තනතුරු නිලතර කෙරෙහි තෘෂ්ණාවෙන් බැඳිනවා. අප්‍රමාණ දේවල් කෙරෙහි අපි තෘෂ්ණාවෙන් බැඳිච්ච ජීවිත අපි ගත කරන්නේ. ඒ නිසා තෘෂ්ණාවට අදාළවයි උපාදානයේ සකස් වෙන්නේ. උපාදානයේ නිසා ඊළඟ භවය අපිට සකස් කරලා දෙන්නේ. ඒ නිසා ගිය ජීවිතේ අපි දක්ෂ වුණා මේ ජීවිතයේ මේ වගේ බෞද්ධයෙක් බවට පත් වෙන්න. නමුත් අපි මේ ජීවිතය තුලේ දක්ෂභාවය මුවහත් කරගන්න අපි වෙහෙස ගන්න ඕනේ මේ අපේ ඉදිරියේ තියෙන ආව අවදානම දැකලා. එහෙමනම් පින්වත්නි අර ලබාගත්තා වූ ශ්‍රේෂ්ඨ උපත අපිට ලබා ගන්න කුමක්ද මේ ජීවිතයේ හේතු වෙලා තියෙනවා. පළවෙනි කාරණේ තමයි දරුවන් කෙරෙහි උස්සද්ධාව. මෙතන ඉන්න හැම කෙනෙක්ම ගිය ජීවිතේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් හිටපුවා. ගිය ජීවිතේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් හිටපු නිසාමයි මේ ජීවිතේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තියෙන මෞකසකට අපි බැහැගත්තේ. ඒක ධර්මතාවය. යමෙක් මේ ජීවිතය තුළ ශ්‍රද්ධාවෙන් බැහැර වෙනවා නම් ඒ බැහැර වෙන කෙනාට මොනම හේතුවක් නිසාවත් ලබන ජීවිතේ නැමෙත බෞද්ධයෙක් බවට පත් වෙන්න බෑ. ඒක හේතුඵල ධර්මයක්. යමෙක් මේ ජීවිතේ ශ්‍රද්ධාවෙන් බැහැර වෙනවා නම් එයාට මොනම හේතුවක් නිසාවත් ලබන ජීවිතේ එයා මිනිස්සෙක් වුණොත් එයා සිංහල බෞද්ධ අම්මා කෙනෙක්ගේ මවුසකට බැසගන්නේ නැහැ. ඒක ධර්මතාවය. අපි දන්නේ එක මහත්මයෙක් හිටියා. ඒ මහත්මයා තමන්ගේ දරුවෙක් පැවිදි කරලා හිටියේ. නමුත් මේ මහත්මයා හැම වෙලාවෙම මේ ධර්මයේ ගත්තේ දෘෂ්ටිගතව. දෘෂ්ටිගතව ගත්තේ. විවෘතව ගත්තේ නැහැ. එයා තුල දෘෂ්ටියක් තිබුණා. ඒ දෘෂ්ටිය තමයි මම පව කරන්නේ නැහැ. ඒ නිසා මම පින් කරන්න ඕනේ නැහැ කියන කාරණය. ඒක දෘෂ්ටිය බුදුරජාණන් වහන්සේම දේශනා කළා නැහැ. අපි මේ ජීවිතේ ගෙවනවා කියලා කියන්නේ අපේ කුසල් සංස්කාර ගෙවිලා යනවා. අපි මේ ජීවත් වෙනවා කියන ආයුෂ වර්ණයේ සැපේ බලය ගෙවනවා. ඒ ආයුෂ වර්ණයේ සැපේකල් බලය ගෙවී යනකොට අපි නැවත ආයුෂ වර්ණයේ සැපේ බලය වඩා ගන්නවා. පින්කම් කරනවා. එහෙම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නමුත් අර පින්වත් මහත්මයා මේ දේශනාව ඒ ආකාරයෙන් පිළිගත්තේ නැහැ. එයා නිරතුරුවම කිව්වේ මම පව් කරන්නේ නැහැ. ඒ නිසා මට පින් කරන්න ඕනේ නැහැ කියන. ඒ නිසා මම පින් කරේ නැහැ. සීගත්තේ නැහැ, දන් දුන්නේ නැහැ. මේ මහත්මයා අවුරුදු 65ක් 70ක් ජීවත් වෙලා මැරෙනවා. ඒ මැරුණ වෙලාවේ අපි දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් සමාධියෙන් අරමුණු කරලා බලලා කියනවා මේ මැරිච්ච මහත්මයා ඊළඟ ප්‍රතිසන්දිය සකස් කරගත්තේ කොහෙද කියලා. ඒ වෙලාවේ ඒ ස්වාමීන් වහන්සේ දකින්වලු දුප්පත් ද්‍රවිඩ පැලපතක ද්‍රවිඩ දරුවෙක් වෙලා ඒ දරුවා උපත් වෙනවා. එතන බලන්න දුප්පත් ද්‍රවිඩ දරුවෙක් වෙලා උපත්ය සකස් කරගන්න. ඒ කියන්නේ සම්මා සම්බුද්ධ ශාසනය අහිමි කරගන්නවා. දැන් මේ දුප්පත් ද්‍රවිඩ දරුවා දන්නේ නැහැ යා පෙර ජීවිතේ බෞද්ධයෙක් කියලා. එයා දැන් මේ ද්‍රවිඩ සංස්කෘතිය තුලයි ජීවත් වෙන්නේ. පෙර ජීවිතයේ බෞද්ධයෙක් කියන කාරණියා දන්නේ නැහැ. ශ්‍රද්ධාවෙන් බැහැර වුණා. ඒ නිසා ඊළඟ ජීවිතය මිත්‍යා දෘෂ්ටික බෞලකට වැටුණා. හේතුඵල ධර්මය. අසාධාරණයක් මොකක්වත් නැහැ එතන.